ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ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 ච පාරමිතාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි වෙසක් පොහොය නිමිති කරගෙන වෙසක් ධර්ම දේශනා පින්කම් මාලාවේ ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ විකාශනය කෙරෙන මේ සද්ධර්ම දේශනා මාලාවෙහි අදට નિયમિતව පවතින දේශනාව තමයි සත්‍ය පාරමිතාව. මේ කාලයේ පුරාවටම බුදුරජාණන් වහන්සේ පිරූ දසපාරමී ධර්ම පිළිබඳව පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කළා. ඉතින් අද පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ දසපාරමිතා අතර සත්‍ය පාරමිතාව පිළිබඳව. සත්‍ය කියලා කියන්නේ පින්නතුනේ සත්‍යයටයි සත්‍යයෙහි පිහිටා තථාගතයන් වහන්සේ පාරමිතාවක් සම්පූර්ණ කළා ඒ බුදු වෙන තුරාවට. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තුරාවට මේ ලෝකේ නොකරපු වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි කවදාවත් බුදුහාමුදුරුවෝ බුදු වෙන තුරාවට බොරු කිව්වේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙන තුරාවට අනුන්ගේ දෙයක් හොරකම් කළේ නෑ. එතකොට අනිත් යම් යම් ආදී අකුසල චේතනා තථාගතයන් වහන්සේගේ සිතේ පින්නතුනි පහළ වෙලා තියෙනවා. ඉතින් මේ කිව්වේ බුදු වෙන තුරාවට බුදුහාමුදුරුව නොකරපු වැරදි දෙකයි. බොරු කිව්වේ නෑ. කවදාවත් අනුන්ගේ දෙයක් බුදුහාමුදුරුව හොරකම් කළේ නෑ. ඒ නිසා තථාගතයන් වහන්සේ බුදු වෙන තුරාවට නොකරපු වැරදි දෙකෙන් එකක් පිළිබඳව සත්‍ය පාරමිතාව පිළිබඳවයි පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි පින්නතුන් ලෝතුරා බුදවරු කවදාවත් අඩු කුලයකින් ගිහිල්ලා බුදු වෙන්නේ ඒ වගේම සල්ලි නැති පවුලකින් ගිහිල්ලා බුදු වෙන්නෙත් නැහැ. තියෙන පවුලකින්මයි ගිහිල්ලා බුදු වෙන්නේ. එතකොට මෙතනින් අදහස් කරන්නේ මේ දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන කතාව නෙමෙයි. ලෝක ධර්මතාවයේ හැටියට පින්නතුනේ බුදවරු බුදු වෙන්න යනවා නම් යන්නේ උසස් ඇයි සම්මත වංශවත් සල්ලි තියෙන පවුලකින් විතරයි. ඒකට හේතුව තමයි ඊට පසු ජනතාව වීරවන්ත කිරීම සහ උත්සාහවත් කිරීම. කොහොමද උත්සාහවත් කරවන්නේ? දැන් අපි උනත් කල්පනා කරන්න පින්නතුනේ සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනක සපයත හැරලා බුදු වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අපි එහෙමයි කල්පනා කරන්නේ. අපේ මේ උත්සාහය බුදු වෙන්නට නොවේ. අඩමතරමේ ආර්ය මාර්ගය තුල ගමන් කරලා සෝවාන් ඵලයක්වත් ලබා ගන්නයි අපේ උත්සාහය. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේලා කවදාවත් අඩු කුලයකින් නැති පවුලකින් ගිහිලා බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. දැන් අපි කවුරුවත් කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට නැතුව බුදු වුණා කියලා. තියෙද්දි බුදු වුණේ. නැතුව බුදු වුණා නෙවෙයි. තියෙද්දි පින්නතුනි බුදු වුණේ. දෙයක් දෙයක් ගානේ පාත්‍රෙත් අරගෙන පින්න පාති වඩිනකොටත් අපේ බුදුහාමුදුරුවන්ට කවුරුවත් කිව්වේ නෑ ඔය සිද්ධාර්ථ කුමාරයාට නැති නිසායි බුදු වුනේ. ඒ නිසායි දෙයක් දෙයක් ගානේ පාත්‍රෙත් අරගෙන පින්න පාති වඩින්නේ කියලා. එහෙම කවුරුවත් කිව්වේ නෑ. ඉතින් ඒ නිසා ඊට පසු ජනතාව පින්නතුනි උත්සාහවත් වෙනවා, වීරවන්ත වෙනවා. එච්චර සම්පත්තියක් අතහැරලා සිද්ධාර්ථ කුමාරයාට බුදු වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි කියන தത്വයට පින්නතුනිපත් වෙනවා. මිනිස්සු උත්සාහවත් වෙනවා. ඒ වගේම බුදවරු කවදාවත් ඉන්දියාව හැර වෙන කිසිම රටක බුදවරු පහළ වෙන්නේ ඒකට හේතුව තමයි මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට ඉන්දියාව. මේ ලෝකේ අවලස්සන මිනිස්සු ඉන්නෙත් ඉන්දියාවේ. මේ ලෝකේ දුප්පත් මිනිස්සු ඉන්නෙත් ඉන්දියාවේ. මේ ලෝකේ පොහොසත් මිනිස්සු ඉන්නෙත් ඉන්දියාවේ. දුප්පත් පොහොසත් ලස්සන අවලස්සන සැප දුක. මේ අන්ත දෙකම නොවෙනස්ව තියෙන මේ ලෝකේ එකම රට තමයි ඉන්දියාව. දඹදිව. ඒ නිසා බුදూరు කවදාවත් ඉන්දියාවත් හරින්නේ හේතුව තමයි පින්නතුනි අපි නිකමට හිතුවොත් බුදුරජාණන් වහන්සේ දුප්පත් මිනිස්සුන් රටක බුදුහාමුදුරුවෝ බුදු වුණා. ඒ රටේ ඉන්නේ ඔක්කොම දුප්පත් මිනිස්සු. දුක් විඳින මිනිස්සු. එහෙව් රට ගෙනගෙන බුදුහාමුදුරුවෝ සැපයක් ගැන කී කී බණ කියනවා. ඒ බණින් නැති වැඩක් නැහැ. ඇයි මිනිස්සු කල්පනා කරනව දෙයනේ අපි විඳින්නේ දුක බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සැප ගැන. කෝ සැපවත් ජීවිත ගත කරන මිනිස්සෙක් පේන්නවත් නැහනේ. බුදු කෙනෙක් යමක් ලෝකෙ දේශනා කරනවා නම් ඒ දේශනා කරන දේ සත්‍ය වශයෙන් ලෝකෙ මිනිස්සුන්ට ප්‍රකටව දකින්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ ධර්මතාව පිළිබඳව කතා කරනවා නම් ඒ ධර්මතා ලෝකෙ මිනිස්සුන්ට ප්‍රකටව දකින්න තියෙන්න ඕනේ. ලෙඩවීමක් ගැන කතා කරනවා නම් ලෙඩ වෙන මිනිස්සු පේන්න ඉන්න ඕනේ. නැත්තම් මේ මිනිස්සු එක පිළිගන්නේ නැහැ පින්නතොනි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා ඉන්දියාවේ විතරක් පින්නතුනි පහළ වෙන්නේ. ඒ වගේම නිකමට අපි හිතුවොත් බුදුරජාණන් වහන්සේ සපවත් ජීවිත ගත කරන මිනිස්සු ඉන්න රටක බුදුහාමුදුරුවෝ බුදු වුණා. ඒ රටේ ඉන්නේ ඔක්කොම සපවත් ජීවිත ගත කරන මිනිස්සු. එහෙවුරට ඉඳගෙන බුදුහාමුදුරුවෝ දුකක් ගැන කිය කී බණ කියනවා. ඒ බණින් ඇති වැඩකුත් නැහැ. ඒ මිනිස්සු කල්පනා කරනවා දෙයනේ අපි විඳින්නේ සැප බුදුහාමුදුරුවෝ කතා කරන්නේ දුක ගැන. කෝ දුක් විඳින මිනිහෙක් පේන්නවත් නැහනේ. නිසා හොඳට පින්නතුන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ යමක් ලෝකේ දේශනා කරනව නම් ඒ දේශනා කරන දේ සත්‍ය වශයෙන් මිනිස්සුන්ට ලෝකේ ප්‍රකටව දකින්න තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි මිනිස්සු ඒ දේ පිළිගන්නේ. ඒ නිසාද මේ මූලික ආරම්භයක් හැටියට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවා ගන්නයි පින්නතුනි මේ කරුණ ටික සිහිපත් කළේ. අද අපි කතා කරන්නේ දස පාරමිතාවල සත්‍ය පාරමිතාව පිළිබඳව. ඉතින් මුලින්ම අපි සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ බුදු වෙන තුරාවට නොකර බැරි දෙකෙන් එකක් පිළිබඳව මේ කතා කරන්නේ. ඒ නොකර බැරි දෙක තමයි බුදුහාමුදුරුව කවදාවත් බොරු කිව්වේ නැහැ. බුදු වෙන තුරාවට. දෙවෙනි එක තමයි බුදුහාමුදුරුව කවදාවත් බුදු වෙන තොරාවට අනුන්ගේ දෙයක් සොරකම් කළේ නැහැ. එතකොට අපි මුලින්ම සිහිපත් කළේ බුදුහාමුදුරුවන්ට යම් යම් කාමාදී සිතිවිලි මේ සසරේ පින්නතුනි මතුවලා තිබෙනවා. ඉතින් අද මුලින් සිහිපත් කළ මාතෘකාව කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතං විරති චේතනාදි භේදං අවිසංවාදනං සත්‍ය පාරමිතා මෙහි තේරුම පින්නතුනි කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් ගන්නා ලද ඒ වගේම චේතනාදී ભેදයක් නැති අනුන් නොරවටීම සත්‍ය පාරමිතාව හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. කවදාවත් අනුන් රවටන අදහසින්වත් බොරුවක් කියන්න හොඳ නැහැ. ඒක බෝධිසත්වයෙකුට නෙවෙයි පින්නතුනි සාමාන්‍ය මිනිස්සයෙකුටවත් ඒක ගැලපෙන්නේ නැති දෙයක් හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. යම් කෙනෙක් මේ දවසේ මේ දේ දෙන්නම් කියලා පොරොන්දු වෙලා යම් කෙනෙකුට කෙනෙකුගෙන් ණයක් ඉල්ලනවා. ඒ ණය ඒ මිනිසයාට අදාළ වෙලාවේ අදාළ අවස්ථාවේ දෙන්නට බැරුව යනවා. ඒක පින්නතුනේ එකතකින් කල්පනා කළාම ඒ තමන් හොඳටම දන්නවා මේ ණය ගත්තාට මොකද මට හවල් දවසේ දෙන්න දෙන්න බෑ කියලා. එතකොට රවටන අදහසක් එතන තියෙනවා. ඒ වගේම හරි වෙලාවට නිසි වෙලාවට ඒ මිනිස්යාට ඒ ණය නොදුන්නේ එකේ දේ හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා ඒ සත්‍ය වචනේ එතනින් කැඩුවා වෙනවා. සත්‍ය වචනේ එතනින් කැඩුවා. ඒ ණය ගත්තට පස්සේ දෙනවයි කිව්වනම් දෙනවයි කියන දවසේ මේක දෙන්න ඕනේ. ඒක එක එක දේවල් කියලා කල් හරිනවනම් ඒ ඇත්තා සත්‍යයේ පිහිටි කෙනෙක් බවට පත්වන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාවයි. ඒ වගේම මේ අපේ මහබෝසතාණන් වහන්සේ බුදුරජාන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, ඒ වගේම සුරාපානය ආදී යම් යම් අකුසල ධර්ම තථාගතයන් වහන්සේගේ අතින් සිද්ධ වුණත් බුදුරජාන් වහන්සේ පින්නතුනේ සත්‍යයේම පිහිටා කටයුතු කළා මිසක එක ආත්මිකවත් බුදුරජාන් වහන්සේ බොරුවක් කිව්වේ නැහැ. අර ඒක අවස්ථාවකදී පින්නතුන්ට මතක ඇති මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කළා. දිව්‍ය ලෝකයට වැඩම කරලා එක එක දෙව්දුවක් දෙව්දුවක් ළඟට ගිහිල්ලා ඇහුවා නුඹ මේ දිව්‍ය ලෝකෙ ඉන්නේ මනුස්ස ලෝකෙදි මොන පිනක් කළාද කියලා. ඒක දෙව්දුවක් කියනවා සච්ඡම් බණේන කුජ්ජේය දජ්ජා පස්මින් පියාචිතෝ ඒතේහි තීහිතානේහි ගච්ඡේ දේවාන සම්තිකේ අදහස මේ මුගලන් මහරහතන් වහන්සේ අහන්නේ. මේ දෙව්දුව කියනවා ස්වාමීනි රහතන් වහන්සේ මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ සත්‍යම් බණේ සත්‍යම් කියන්නේ ඇත්ත බණේ කියන්නේ කිව්වා හාමුදුරුවනේ මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ බොරු කිව්වේ නෑ මං ඇත්ත කිව්වා ඒ නිසායි දිව්‍ය ලෝකෙ ඉපදුනේ ඒ වගේම සත්‍යම් බණේ තව දිව්‍ය ලෝක දෙව්දුවක් ළඟට ගිහිල්ලා ඇහුවා නුඹ මනුස්ස ලෝකෙදි මොන පිංකම් කමක් කළා දිව්‍ය ලෝකෙ ඉන්නේ නකුජ්ජය මං මනුස්ස ලෝකෙ වැඩ කළේ 16ක් හැටියට. ගෙදරක හරියට හාමුදුරුවනේ මගේ අතින් බඩු මුට්ටු කැඩෙනවා මනුස්ස ලෝකෙදී. හාම්පුතා මට නිතර හරියට බයිනවා, ගහනවා. ඒත් නකුත් දෙයිය. මං කවදාවත් හාම්පුතා කරෙහි කිපුණේ නෑ කිව්වා. නකුජ්ජය කුජ්ජය කියන්නේ කිපෙනවට නකුජ්ජය කියලා කියන්නේ කිපුන්නේ කිව්වා මම හොඳට ඉවසාදරාගෙන කටයුතු කළා මනුස්ස ලෝකෙදි කිසිම කෝපයක් මගේ හිතට ඇතුළු නොවු නිසා මමද දිව්‍ය ලෝකෙ ඉන්නේ තව දිව්‍ය තවත් දෙව්දුවක් ළඟට ගියා මුගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දුව නුඹ මනුස්ස ලෝකෙදි කුමන පින්කමක් කළද දිව්‍ය ලෝකෙ ඉන්නේ දජ්ජා පස්මින් පියාචිතෝ ඉල්ලපු කෙනෙකුට ඉල්ලපු කෙනෙකුට පොඩි දෙයක් මම දුන්නේ කිව්වා. කවදාවත් මට ලොකු ලොකු දේවල් දෙන්න තිබුණේ මම පුංචි දේවල් දුන්නේ කිව්වා. දජ්ජා පස්මින් පියාචිතෝ ඒතේහි තී හිතානේහි ගච්ඡේ දේවාන සම්තිකේ මෙන්න මේ දේ දේවල් කරලයි මන් දිව්‍ය ලෝකේ ඉපදුනේ. ගච්ඡේ දේවාන සම්තිකේ දේවාන සම්තිකේ කියලා කියන්නේ දෙවියන් ළඟට මම ගියේ අන්න ඒ විදියටයි කියනවා. ඉතින් ඒ වගේ මනුස්ස ලෝකේ ඒ වගේ දාසිවරු වෙන්නතුනේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඇත්ත කියලා කිපුන් නැතුව තියෙන දේ පුංචි වශයෙන් හරි තවත් කෙනෙකුට දීලා ඒත් දිවි ලෝකෙ පුදුනා. ඒ වගේම බුදුරජාන් වහන්සේ කසී බාරද්වාජ සූත්‍රයේදී දේශනා කරනවා කසී බාරද්වාජ කියන බ්‍රාහ්මණයට කසී බාරද්වාජ නුඹ කුඹුරක් වැපුරුවට සීසෑවට මේ සියල්ල අවසන් වුණාට පස්සේ කුඹුරේ ගොයම්පැල ටිකෙන් ටික ඇදීගෙන එනකොට උඩට අනිවාර්යෙන් කුඹුර ආරක්ෂා කරගන්න වටේට වැටක් ගහන්න ඕනේ. නැත්නම් අවටින් එන ආරක්ෂාවිල්ල කුඹුර පාලු කරලා යනවා. ඔව් කුඹුර වැපුරුවට වැඩක් නැහැ, බී වැපුරුවට වැඩක් නැහැ. ඒව පින්නතුනි ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂා කරන්න නම් අවටින් එන හරක හරකුන්ගෙන් වටේට වැටක් ගන්න ඕනේ. ඒක කසේ බාරද්වාජ නුඹ ගහන වැටයි කුඹුර ආරක්ෂා කරගන්න. මමත් මගේ ශ්‍රාවකයන්ට කියලා තියෙනවා. කුසල් දැස් කරගත්තට මදි. කුඹුරු වැපුරුවට මදි. කුඹුරු පාළු වෙනව නම් වැටක් ගහන්න ඕනේ. කුසල් දැස් කරගත්තට මදි. කුසල් පාළු වෙනවට වටේට වැටක් ගහන්න ඕනේ. කුසල් පාළු වෙනවට අපිට බුදුහාමුදුරුව ගහගන්න කිව්වට තමයි වචනේ පරිස්සම් කරගන්න කිව්වා. ඕ කුසල් පාළු ඕ වචනේ පරිස්සම් කරගන්න බැරි වුණොත් හරියට කුසල් පාළු වෙනවා. දැන් ගොවියෙක් නම් පින්නතුනි වටේට වැටක් කරි ගහගන්න පුළුවන්. අපිට අපිට එහෙම වැටවල් ගහන්න බෑ. අපිට කරන්න පුළුවන්කම තියෙන කට පරිස්සම් කරගන්න එක. වචනය පරිස්සම් කරගන්න ඕනේ. වචනේ වැරදිද නැ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මේ සසරේ පින්නතුනි අපි පරදිනවා කිව්වා. ඔව්. ඉතින් ඒ නිසානේ දැන් උදේ ඉඳලා උදේ ඉඳලා පින්නතුනි සිල් සමාදන් වෙලා හවස වෙනකොට මේ කටින් නරක වචනයක් නපුරු වචනයක් හිස් වචනයක් පිට වුණොත් උදේ ඉඳලා රැස් කරගත්තු කුසලය මේ වචනේ නිසා හරියට පාළු වෙනවනේ. ඔව් හරියට පාළු වෙනවා. බම්බල පිටියේ ඉස්සර හිටියා පැලෑනේ ශ්‍රී වජිරඥාන කියලා මහානායක හඳුරු කෙනෙක්. මේ ගුවන්විදුලි සාස්ත්‍රාවේ පළවෙනි වතාවට බණ කියපු බෝධිසත්ව ගුණෝපේත පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක හඳුරු තමයි මේ ගුවන්විදුලි සාස්ත්‍රාවේ පළවෙනි වතාවට පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කළේ. ඉතින් උන්වහන්සේ ගේ චරිතයේ එක තැනක බොහොම ලස්සන කතාවක් තියෙනවා. මහානායක හාමුදුරුවෝ ඉස්සර බම්බලපිටියේ වජිරාරාමයට එන මිනිස්සුන්ට කියනවා මහත්තයා හාමුදුරු නමක් වඩින්න පොයේ දවසට විනාඩි 10ක් හරි 15ක් හරි පරක් වුණොත් කවුරුවත් කෑ ගහන්න එපා කතා කරන්න එපා හොඳට බුද්ධානුස්සතිය වඩන්න හාමුදුරු වඩිනකම් දෙක හරන මම නැතිලා යනකොට වඩිනකොට අනිත් හාමුදුරුත් වඩිනවනේ ඉතින් ওই පරක්කු වෙනවා ඉතින් විනාඩි 15 10 ඒ හැතරේ මහානායක හාමුදුරුවෝ කියනවා කවුරුත් කතා කරන්න එපා කෑ ගහන්න එපා පාඩුවේ භාවනාවක් කරන්න. එක මහත්තයෙක් ඉන්නවලු මේ මහත්තයාගේ වැඩේ කවුරු හරි අල්ලගෙන කතා කරනවා. මානායක හඳුරවන්ට මේ මහත්තයා හරීම හොඳට මතකයි. මානායකවරුත් දන්නවා මේ මහත්තයා තමයි මේ කට්ටිය අල්ලගෙන කතා කරන්න කියලා. දැන් මේ මහත්තයා සෝදානම් දවසක් ඉන්දියාව යන්න. දඹදෙව දෙන්න යන්න. ඔව්. දඹදෙව යන්න කලින් මේ මහත්තයා ආවේ බම්බලපිටියේ වජිරාරාමෙට පළානි මානායක හඳුරවන්ගෙන් ආශිර්වාදයක් අවවාදයක් ලබා ගන්න. ඇවිල්ලා මේ මහත්තයා කියනවා නායක ආදරෝනේ මම මේ සෝදානම් දඹදෙව වඳින්න යන්න. ජීවිතයේට නායක ආනම රටකින් රටකට කවදාවත් ගිහිල්ලා නැහැ මේ ලංකාව දාලා. මේ ලංකාව දාලා යන ඉන්දියාවට යන නායකානේ පළවෙනි වතාව මට නායකහඳුරු පුංචි අවවාදයක් දෙන්නකෝ මං ඉන්දියාවට ගිහිල්ලා කොහමද ඉන්න ඕන කියලා. සැලෑනේ ශ්‍රී පජිරඥාන මහානායකහඳුරෝ මේ මහත්තයාට කිව්වා මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා කටින් ඇතුළු කරන දේ කටින් පිට කරන දේ ගැන හොඳට පරිස්සම් වෙලා ඉන්න කිව්වා. මේ සිල් ගන්නවට පස්සේ හැමදාම කතා කරන මහත්තයා මේ. ඔව්. ඉතින් මේ මහත්තයා ටිකක් කලබල වෙලා ඇහුවලු නායකන්නේ දැන් ඕක දවවාදි කියලා ඇහුවලු. ඕක තමයි අවවාදි. ඕක තමයි හොඳම අවවාදි කිව්වලු. එතකොට මම ඉන්දියාවට ගිහිල්ලා කටින් පිට කරන දේ කටින් ඇතුළු කරන දේ ගැන පරිස්සම් වෙලා ඉන්න ඕනේ. ඕ එහෙම හිටියම හරි කිව්වා. ඊට පස්සේ මේ මහත්තයාවලු නායකහඳුනේ කටින් ඇතුළු කරන දේ මොකද්ද කියලා ඇහුවා. කටින් ඇතුළු කරන දේ තමයි දායක මහත්තයෝ ඔය ඉන්දියාවට ගිහිල්ලත් මේ වගේ කන්න ලෑස්ති වෙන්න එපා කිව්වලු. ඔව්. ඒ කෑම මහත්තයා අපිට ඒ තරම් වැඩි අල්ලන්නේ ඔය වැටි වැරදි විදියට ඔය පාවිච්චි කරන්න ගියොත් මේ වට ඇතුළු කරන්න ගියොත් මහත්යෙන් බොළු වන්දනාම ඉවරයි කියවලු. ඔව්. එතකොට වන්දනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ මහත්ය. හරියට කරදර වෙනවා කියවල. ඒක තමයි කටින් ඇතුළු කරන දේ කියවල. මේ කන්න එපා කිව්ව නෙමෙයි. ඊට පස්සේ මහත්ය වල නායකාන්නේ කටින් පිට කරන දේ මොකද්ද කියලා ඇහුවලු. කටින් පිට කරන දේ තමයි දායක මහත්යෝ මේ ඉන්දියාවේ ගිහිල්ලත් ඔය මෙහෙ වගේ හේ කතා කරන්න ලෑස්ති ඉන්න බෑ කිව්වලු. ඔව්. ඉන්දියාවේ ගිහිල්ලත් මහත්ය මෙහෙ වගේ හේ කතා කරන්න ගියාම මහත්තයාට වන්දනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මහත්තයා හොඳට වචනය පරිත්තම් කරගන්න කිව්වල. එදා තමයි මේ මහත්තයා දැනගෙන තියෙන්නේ මම පොය දවසට කතා කරන එක නායක හඳුරු දැන් නෙමෙයි කියලා. ඔව්. ඒ වචනය පරිස්සම් කරගන්න බැරි වුණොත් කුසල් පාළු වෙනවා. ඔව්. කුසල් පාළු. පොය දාට හරියට පරිස්සම් වෙන්න ඕනේ. කතා කරන්න එපා කියන එක නෙමෙයි කිව්වේ. අරියෝව සම්නිපතිතානං ගෝ භික්කවේ දුයන් කරණීයං අරියෝවා තුන්හි භාවෝ. තස්වෙත් වෙලාවට කතා දෙකයි. එකක් තමයි ඒක Tamanට අදාළ නැත්නම් ආර්ය තුෂ්ණීම් භාවයෙන් ඉන්න ඕන වචනේ පරිසම් කරගෙන. මට මේ කතාව අදාළ නෑ. නැත්නම් ධම්මීවා කතා. නැත්නම් දැහැමි කතාවක් දැහැමි කතාවක් එදාට කරන්න ඕනේ. අරියවා තුන්හි භාවෝ කියලා කිව්වේ තුන්හි භාවෝ කියලා කිව්වේ මේ තුෂ්ණීම් භාවය කියන්නේ පැත්තකට බලාගෙන ඔහේ බලාගෙන ඉන්න එක නෙමෙයි. එතකොට පින්නතුනි ත්‍රිසං සත්‍යොත් ඔහේ බලාගත්තුවත බලන් ඉන්නවනේ. ඒක තෘෂ්ණීම් ආවේ. මෙතනදී බුදුහාමුදුරුවෝ තව වචනයක් එකතු කළා. මොකද්ද? අරියවාතුන්හි භාව. ආර්ය තෘෂ්ණී භාවය. ආර්ය තෘෂ්ණී භාවය කියලා කියන්නේ බලාගත්තුත බලන්නේ නෙක නෙවෙයි. ඒ පුජ්‍යලයා ඇස් දෙක පියාගෙනත් යම් දෙයක් දිහා බලාගෙනත් ඒ පුජ්‍යලයා එක්ක බුද්ධානුස්සතිය වඩනවා හොඳ දෙයක් සිතෙන් සිතනවා ආන්නත කොට පින්නතුනි ඒක ආර්යෝ තෘෂ්ණී භාවයයි. නිහඬව හිටියත් ඒ පුජ්‍යලයා හොඳ දෙයක් හිතනවා. අනුන්ට කරදරයක් කිරිහැරයක් දෙයක් කරන්න හිතන්නේ නැහැ. ත්‍රිසං කතා බලාගත්තුද බලාගෙන හිටියත් බලන් ඉන්නේ කොවිලාවද ගොදුරක් අහුවෙන්නේ කියලා. ඒක ඒක නිකම්ම තුෂ්ණීම් භාවයයි. ඒ තුෂ්ණීම් භාවය නෙවෙයි අපිට මිනිස්සු හැටියට බුදුහාමුදුරු වචනේ දුන්නේ අරියවා දුන්නේ බව ආර්ය තුෂ්ණීම් භාවයයි. ඔබ බලන්නකො සමහරු නිකම් බලාගත්ත බලන් හිටියට ඒ පුද්ගලයා බොහෝම හොඳට යමක් මේ ලෝකෙට Tamanට අනුන්ට වැඩක් සැලසෙන විදියට පින්නතුණු යමක් මේ ලෝකෙ හිතනවා. හෝ බලන් හිටියට හොඳ දෙයක් හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිහිපත් කලේ පින්නතුනි කුසල් රැස් කරගත්තට මදි. ඒ කුසල් පාළු වෙනමට වචනේ පරිස්සම් කරගන්න ඕනේ. කුඹුරක් වැපුරුවට මදි. කුඹුරේ හොඳට ගොයම් පෙළ පෙළවිගෙන යනකොට අනිවාර්යෙන් කුඹුර වටේට වැටක් ගහන්න ඕනේ. වැට ගැහුවොත් කුඹුර පාළු වෙන්නේ නැහැ. ඒ වගේ කුසල් පාළු කරගන්න නැති වෙන්නත් හොඳට වචනේ පරිස්සම් කරගන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා සච්ඡං කරෝමි නිද්දානං. සච්ඡං කරෝමි නිද්දානං කියලා කියන්නේ ඇත්ත කීම සහ බොරු නොකීම. දැන් කුඹුරක වී පුරුවට මොකද වී විතරක් නෙවෙයි පැලවෙන්නේ. අතරින් පතර වල් පැලෑටිත් පැලවෙනවා. ඒ වල් පැලෑටි පැලුණාට පස්සේ ගොවියා කරන්නේ දෑකැත්තක් හරි පීයක් හරි අරගෙන වල් පැලෑටි ගලවලා අයින් කරනවා. එතකොට ගොයන් පැල විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ යන ගමනේදී මහණෙනි මගේ ශ්‍රාවකයොත් හැමදාම ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ අර කුඹරක බී වැපරුවට පස්සේ අතරින් පතර වල්පැල පැල පැල වෙනවා වගේ මිනිස්සු ඉඳ හිට මිනිස්සු ඉඳ හිට බොරු කියනවා. ඔව් ඒ බොරුවක් කියව ගමන් තමන් සිතා ගන්නට ඕනේ මගේ ඇතින් බොරුවක් කියුණා. නැවත ඒක මම කරන්නේ නැති වෙන විදියට මම සත්‍යයේ පිහිටා කටයුතු කරනවා. බුදුහාරු ලස්සනට දේශනා කරනවා. බොරුව නැමැති නොගැලපෙන තනකොළ ඇත්ත කීමෙන් උදුරා දාන්න ඕනේ. බොරුව නැමැති නොගැලපෙන තනකොළ ඇත්ත කියලා උදුරලා දාන්න ඕනේ. දැන් ඉතින් ගොවියෙක් නම් පුළුවන් දෑකටක් හරි පීයක් හරි අරගෙන වල්පැලේටි උගුලලා දාන්න. අපිට පුළුවන්කම තියෙනවා ආ මගේ අතින් බොරුවක් කියවුණා. මං ආයි කියන්නේ නැහැ. මේ දෙය කොහොමත්ම නැහැ කියලා ඇත්ත කීමෙන් ඒක උදුරා දානවා. පින්නතුන්ට මතකද අටුවාවක බොහොම ලස්සන කතාවක් තියෙනවා මේ අදිමුත්ත සාමණේරයන් වහන්සේ. උන්වහන්සේගේ නම අදිමුත්ත සාමණේරයන් වහන්සේ. අදිමුත්ත සාමණේරයන් වහන්සේ ගේ ගුරු හාමුදුරුව තමයි සංකිච්ඡ කියන සාමින් වහන්සේ. ගුරු හාමුදුරුව. ගෝලය තමයි අදිමුත්ත හාමුදුරුව. මේ බලන්න සත්‍යයේ පිහිටා කටයුතු කරපෙන හිටිනේ. ඉතින් සංකිච්ඡ හාමුදුරුවෝ ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝ ගෝලයට කියනවා ශිෂ්‍යයෝ දැන් උපසම්පදා වෙන්න වයස හරි. අම්මගෙන් තාත්තගෙන් ගෙදර ගිහිල්ලා අවසර ගන්න එන්න මම එතකොට උපසම්පදා කරන්න කිව්වා. ඔව් උපසම්පදා වෙන්න භික්ෂුවකට පින්නතුනේ අනිවාර්යෙන් අම්මාගෙන් තාත්තාගෙන් අවසර ගන්න ඕනේ. අම්මා තාත්තනේ අවසරයක් නැතුව උපසම්පදා කරන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ වේවා සංකච්ඡ හාමුදුරුව ගුරු හාමුදුරුව ගෝලයට අදිමුත්ත හාමුදුරුවන්ට කියනවා අදිමුත්ත ගෙදර ගිහිල්ලා අම්මගෙන තාත්තගෙන අවසරාගෙන මම උපසම්පදා කරන්නම්. දැන් අදිමුත්ත හාමුදුරුවෝ ගෙදර යට වඩිනවා. අම්මයි තාත්තයි හම්බෙන්න. යන අතරමඟදී නංගිගේ ගේටින් ළඟ නංගිගේ ගෙදරින් තමගේ කුසිය උපන් නංගි. නංගිගේ ගෙදරින් දාන ටික වළඳනවා. වළඳලා යන්න තියෙන්නේ කැලයක් ඇතුලෙන් ගෙදරට. ඒ කැලයක් ඇතුලෙන් යනකොට අදිමුත්ත සාමණේරයන් වහන්සේ අහුවෙනව හොරු මුලකට. හොරු කණ්ඩායමකට අහුවෙනවා. හොරු කණ්ඩායමකට අහු වුණාට පස්සේ හොරු කල්පනා කරනවා මේ භික්ෂුව මේ වනයෙන් පිට වෙලා ගියොත් අපි මේ කැලෑවේ ඉන්න බව දන්වනවා එළියට කියනවා එනිසා යන්න දෙන්න හොඳ නෑ කට්ටියක් කිව්වා මරන්න ඕනේ කට්ටියක් ඕන්නෝ යතැලා දාම අහිංසක භික්ෂුවක්නේ එහෙමත් කියලා සමහරව කිව්වා මේ අදිමුත්ත සාමණේරයන් වහන්සේ සත්‍යයේ කොච්චර පිහිටියාද කියනවනම් මේ සුරොන්ට කියනවා මම අතහරින්නේ මට යන්න දෙන්න. මං නුඹලට කරදරයක් කළේ නෑනේ. මම කරදර කරන්නෙත් නෑ. හුරු කිව්වා එහෙනම් පොරොන්දු වෙන්න ඔබ වහන්සේ අපිට කැලෑවෙන් එළියට ගියාට පස්සේ අපි මෙහි ඉන්න බව ඔබ වහන්සේ කාටවත් නගරේ කිසි කෙනෙකුට කියන්න එපා. එහෙම කිව්වොත් අපිට හොරකම් කරගන්න බැරි වෙනවා. එතකොට කිසිම මිනිස්සෙක් මේ කැලෙන් ආපහු එන්නේ නෑනේ. අදිමුත්ත සාමණේරයන් වහන්සේ මේ හුරු කණ්ඩායම මේ සාමාන්‍ය හාමුදුරුවෝ ඇතහැරියා. පොරොන්දු කරගෙන ඇතහැරියා. අපහැරලා යනකොට දැන් මේ යන්නේ කවුරු හම්පෙටද? අම්මයි තාත්තයි හම්බ වෙලා උපසම්පදාවට අවසර ගන්න. අදිමුත්ත සාමණේර වහන්සේට මගදී අම්මයි තාත්තයි මුණ ගැහෙනවා. අම්මයි තාත්තයි මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා අම්මා තාත්තගේ අවසර ගන්නවා. අම්මා තාත්තගේ අවසර අරගෙන අදිමුත්ත හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි මේ දෙන්න යන්න එන්නේ මේ කැලෑමෙන්. ඒ නංගින්නවනේ කැලෑවෙන් එහා පැත්තේ. එහෙ යන්න මේ. ඔන්න බලන්න අදිමුත්ත සාමයන් වහන්සේ සත්‍යේහි කොච්චර පිහිටියාද කියනවනම් ඒ අම්මාටයි තාත්තාටයි කිව්වේ නෑ අම්මේ තාත්තේ මමත් ආවේ කැලේමදී. එනකොට මම හොරුන්ට අහු වුණා. මගේ සීලයේ බල නිසාද මම හොරු මාව ඇතහැරියා. අම්මයි තාත්තා යන්න එපා. එපා කිව්වේ නෑනේ. ඇයි ඒ? ඒ සුරුන්ට පොරොන්දු වුණානේ නුඹලා කැලේ මේ කැලේ ඉන්න බව මං කිසි කෙනෙකුට කියන්නේ නැහැ කියලා. දැන් අම්මයි තාත්තයි යන්නේ ඒ කැලේම තින්. එපැයි කිව්වේ නෑ අම්මටයි තාත්තටයි. අම්මේ තාත්තේ හුරු ඉන්නවා මමත් අහු වුණා යන්තම් මං බෙරිලාවේ යන්න එපා. අන්තිමට අම්මයි තාත්තයි මේ හුරුන්ට අහු වුණා. හුරුන්ට අහු වුණාට පස්සේ අම්මා කියනවා හොරුන්ට බලන්න මිනිසුනේ මගේ පුතා අදිමුත්ත සාමණේරයන් වහන්සේ මේ කැලෑවෙන් එළියට පිට වුණේ උන්වහන්සේවත් කිව්වේ නෑ කිව්වා මගේ පුතා වෙලත් අම්මේ තාත්තේ මේ කැලෑවෙන් යන්න එපා කියලා. හුරු කල්පනා කළා අදිමුත්ත සාමණේර වහන්සේ කොච්චර සත්‍යයේහි සත්‍යයේ පිහිටියාද. ඒ කියන්නේ අම්මා තාත්තටවත් හිරිහැරයක් වෙන්න ගිය තැන වචනේ වෙනස් කළේ නෑ. ඒ හොරුන්ට පොරොන්දු නැණි. හොරු කල්පනා කළා අදිමුත්ත සාමණේර වහන්සේ බොහෝම හොඳ සීලයක පිහිටපු සාමින් වහන්සේ. ඇයි අම්මා තාත්තවත් මේ කලාවට නොයවා හිටියේ නෑ. අච්චර අනතුරක් තියෙද්දි අම්මයි තාත්තයි එව්වා. කොච්චර ලස්සනයිද? ඔව්. ඒ විතරක් නෙවෙයි හොරු කල්පනා කරලා පුතත් හොඳයි, ඒ කියන්නේ සාමණේර වහන්සේත් හොඳයි, අම්මත් හොඳයි, තාත්තත් හොඳයි කියලා මේ සියලු දෙනාම කලාවෙන් ඇදහැරියා. අන්තිමක අසිරියක පුදුමයක මහත කියන්නේ මේ හුරු කණ්ඩායමම් පින්නතුනි අදිමුත්ත සාමණේර වහන්සේගේ ගෝලයන් බවට පත් වුණ අන්තිමට ධර්මයත් අවබෝධ කරගත්තා. සත්‍යයේ පිහිටියාම කොච්චර දේවල් පින්නතුනි මේ ලෝකේ ලස්සනට කරන්න පුළුවන්ද? බුදුරජාන් වහන්සේගේ මේ කාලේ පින්නතුනි <clears throat> බොහොම හොඳ සත්‍යයේ පිහිටි සත්‍යයේ පිහිටි හොඳ මේ දරුවෙක් හිටියා අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හිටියා මේ කොහොම හරි මේ අම්මයි තාත්තයි මේ කැලේ ඇවිදගෙන යනකොට එක තාපසයෙක් ධර්ම දේශනා කරනවා. තාපසයෙක් ධර්ම දේශනා කරනවා. මේ යමට තාත්තටයි හිටිය පුංචි දරුවෙක්. අම්මයි තාත්තයි බනහන අතරේ මේ දරුවා දැක්ක සර්පේ කරින්දනවා තුඹසක් ඇතුළට. සෑම තාත්තයි බනහනවා. තුඹසක් ඇතුළට සර්පයෙක් කරින්දනවා දැකලා මේ දරුවා දන්නේ නැහැ මේ සර්පයෙක් මොකෙද්ද කියලා. මේ දරුවා මොකද කළේ මේ තුබසට අත දැම්මා සර්පය ඇතුළට ගියානේ මේක දැකලා සෙල්ලක්කාරකමට මේ සර්පයා විසින් මේ දරුවාව දෂ්ට කළා මේ සත්‍යයේ පීඩන හැටි මේ සත්‍ය ක්‍රියාවක් බවට සත්‍ය හරවන හැටි අන්තිමට මේ දරුවගේ මුළු ශරීරය පුරාවටම සර්ප විස බැස්සා දරුව ඇදගෙන වැටුණා සිහිසුන්ව අම්මයි තාත්තයි මේක දැක්කා දැකලා දරුවා ඉතරගෙන ආවා තාපසයන් වහන්සේ ළඟට. මේ වෙන කවුරුවත් නෙවෙයි අපේ බෝධිසතාණන් බෝසතන් වහන්සේ. මේ දරුවෙක් කරගෙන ආවා අපේ බුදුහාමුදුර ළඟට, තාපසයන් වහන්සේ ළඟට. එක් කරගෙන අවිල්ලා කිව්වා ස්වාමීනි දරුව සර්පෙක් විසින් දෂ්ට කරලා දරුවට සී නැති වෙලා ඔබ වහන්සේ සත්‍ය ක්‍රියාවක් කරන්න කිව්වා. ඔබ වහන්සේ සත්‍යයක් ක්‍රියාවක් කරන්න කිව්වා. ඊට පස්සේ අපේ බෝසතන් වහන්සේ පින්නතුනි සත්‍යයක් ක්‍රියාවක් කරනවා. මේ සත්‍යයක් ක්‍රියාව කරලා අදිස්ථාන කළාට පස්සේ මේ දරුවගේ හිසේ ඉඳලා ඉඳ දක්වා තිබුණු විස පහ වෙලා ගියා. දුර වෙලා ගියා. අපේ බුදුහාමුදුරුවෝ ගෞතම වහන්සේ කියනවා මගේ සත්‍යක්‍රිය අවසానයි. දැන් තාත්තට පුළුවන් නම් සත්‍යාක්‍රියාවක් කරන්න කිව්වා. මේ තාත්තා සත්‍යක්‍රියාවක් කරනවා. මේ තාත්තා සත්‍යක්‍රියාවක් කිරීමෙන් පසු දරුවාගේ ඉනේ සිට ධනහිස දක්වා ඒ විස බහැලා ගියා. තාත්තා කියනවා දැන් මම සත්‍යක්‍රියාව කළා අම්මාට කියනවා නුඹේ සත්‍යක්‍රියාව කරන්න. අම්මා සත්‍යක්‍රියාවක් කළා. අම්මා සත්‍යක්‍රියාව කළාට පස්සේ දරුවගේ දන හිසේ ඉඳලා කකුල් දෙක දක්වා තිබුණු විසක් බහැලා ගියා. ඒ සත්‍යක්‍රියා කළේ නිකන් නෙවෙයි තමන්ගේ වචනයෙන්. ඒ කියන්නේ මේ සාංශාරික වශයෙන් මම කවදා අම්මා සත්‍යක්‍රියා කළා මම සාමීන් වහන්සේලාට දන් දුන්නා. දුන්නේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අකමැත්තෙන් උනත් දන් දුන්නා. ඒ අකමැත්තෙන් දන් දුන් බව සාමීන් වහන්සේලා දන්නවා. මොන බලන්නකෝ ඒ අම්මා කියන මම සාමින් වහන්සේලාට දන් දුන්නා. දන් දුන්නේ කැමැත්තෙන් නෙවෙයි අකමැත්තෙන්. අකමැත්තෙන් දන් දුන් බව සාමින් වහන්සේලා සාමින් වහන්සේලා දන්නවා. ඒක ඇත්තනේ ඉතින්. කියන්නේ මම මේ දන් දුන්නට මම දන්නවා මම දන් දෙන්නේ අකමැත්තෙන්. ස්වාමින් වහන්සේලා දන්නවා මේ කාන්තාවේ දන් දුන්නට අපිට දන් දෙන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා. ඉතින් බොරු කිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. සත්‍යයේ වේටියා. ඒ වගේම මේ පින්නතුන්ට මතක ඇති තුඩුවනතුමාගේ මල්ලේ කවුද සද්දාතිස්ස සද්දාතිස්ස යුද්ධෙන් පෙරදුනා යුද්ධෙන් පෙරදලා පලා ගියා ඒ පලා ගියාට පස්සේ අයියා තුඩගමන මහරජුරෝ මල්ලිට හරි ආදරෙයිනේ ඒ ආදරේ සෙනෙහස නිසාම තුටුකමුණු මහරජුරෝ අයියා හොයාගෙන මල්ලි හොයාගෙන ගියා. මේ මල්ලි හොයාගෙන යනකොට මල්ලි සද්දාතිස්ස ගිහිල්ලා හැංගුණේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇඳ යට හැංගුණා. දැන් දුටුගමන මහරජුරෝ මල්ලි හොයාගෙන යනවා. මල්ලි හොයාගෙන අතරතුර පන්සලට ගියා. පන්සල වට කළා. පන්සල වට කළාට පස්සේ හාමුදුරුවෝ දන්නව පන්සලේ මේ දුටුගමුණු මහරජුරුව ආවේ මල්ලි හොයාගෙනයි. දැන් මල්ලි හාමුදුරුව නිදාගෙන ඇඳ යට හැංගිලා. කවුද? සද්දාතිස්ස. හැංගිලා ඉන්නකොට <clears throat> දුර්ගරජුරු ඇවිල්ලා ඇහුවා මේ හාමුදුරුවන්ගෙන් හාමුදුරනේ මල්ලිහෙන් පන්සල පැත්තේ ආවේ නැද්ද කියලා ඇහුවා. හාමුදුරුවෝ කල්පනා කළා දැන් සද්දාතිස්ස ඉන්නම කිව්වොත් සද්දාතයට හානියක් කරනවා අයියා. මල්ලි පන්සලේ නෑ කිව්වොත් මම බොරු කියලා මගේ සීලය අඩාගත්ත වෙනවා. හාමුදුරු ලස්සන දෙයක් කිව්වනේ මොකද්ද? දුටුගම් රජතුමනි මල්ලේ ඇඳ උඩනන්නේ කිව්වා. ඔව්. එතකොට දුටුගම මහරජුරෝ දැනගත්තා ආයෙනම් සද්ධාතිස්සින්නේ ඇඳ ඇඳ යටයි කියලා. ඔව්. සද්ධාතිස්සට හානියක් කළේ සත්‍ය පිටියා. ඔව්. බොරු කියන්නේ මෙහෙ ඇති මල්ලියෙක් නෑ කියලා. නෑ ස්වාමීන් වහන්සේ සීලයත් ආරක්ෂා කරගන්න ඕනේ උන්වහන්සේගේ සද්දතිස ආරක්ෂා කරගන්නත් ඕනේ. දුර්ගල මහරජුරුවන්ගෙන් මේව ඔක්කොම බේරගන්නත් ඕනේ. හැමදේම බේරගෙන කිව්වා. මල්ලියා දුඩ නෑ කිව්වා. ඔව්. සද්දතිස හැංගුණේ ආම්දුරු නිදන් යන ඇඳ යට හැංගුණේ. ඔව්. සත්‍යේ පිටියා. ඉතින් ඒ වගේ බොරු කිව්වේ නෑ. ඒ උපාය අරගෙන ඒ තමන්ගේ කෞසල්‍ය ඒ දක්ෂ දක්ෂභාවයේ තියාගෙන බොහොම ලස්සනට පින්නතුනි ඒ ස්වාමින් වහන්සේ කටයුතු සිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක එක්තරා ආත්ම භාවයක මත්ස්‍ය රාජයේ ඒ කියන්නේ මාළුවෙක් වෙලා අපේ බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්තිය ලැබුවට පස්සේ මේ මත්ස්‍ය රාජ ජාතකයේ තියෙන්නේ කොසල් රට මේ සවැත් නුවර ජේතුනාරාමේ අයිනේ පොකුණක් තිබුණා. මේ පොකුණේ බොහෝ මත්ස්‍ය ජීවත් වුණා. ඉතින් මේ විලේ එහෙම නැත්නම් මේ පොකුණේ නායකය තමයි අපේ බෝසතනන් වහන්සේ. බෝසතන් වහන්සේ මෙමෙ ඉන්නකොට මාළුවොත් එක්ක නියඟයක් ආවා. දැන් බොරදියේ තමයි යන්තම් මාළු අර මඩ වගුරේ යන්තම් තියෙන වතුර තමයි දඟලඟල ජීවත් වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේට මේ මත්ස්‍යයන් ගැන මාළු ගැන දුක හිතිලා බොහොම ලස්සන සත්‍ය ක්‍රියාවක් කළා ඒ වෙලාවේ. ඒ සත්‍යක්‍රියාව තමයි මේ මසුන්ගේ ශෝකයේ සංසිඳවන්නට මා හැර වෙන කිසි කෙනෙක් මේ මිහිපිට නැහැ. කෙනම් උපායකින් මොවුන්ගේ දුක සංසිඳවන්නේද කියලා කල්පනා කර කර ඉන්නකොට බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කළේ මා කෙරෙහි ඇත්තා වූ සත්‍ය ධර්මයේ බලයෙන් සත්‍යක්‍රියා කොට මහබැසි වසීවා. මොකද මේ සත්‍යක්‍රියාව පෙර බෝසතාණන් වහන්සේලා පුරුදු කරපු යම්කිසි සත්‍යක්‍රියාවක් තියෙනව නම් සත්‍ය පාරමිතාවක් තියෙනව නම් ඒ සත්‍යානුභාව බලයෙන් මේ නියගේ දුර වෙලා මහවැසි වසීවා කියලා දිස්ථාන කළා. එදා පින්නතුනි මහවැසි වැහැලා ඒ විල් පොකුණු ඒ සියල්ලක්ම පරිලා සත්‍යානුභාව බලයෙන් මිනිස්සුන්ට බොහොම යහපතක් සිද්ධ වුණා. ඒ නිසා බුදුරජාන් වහන්සේම දේශනා කරනවා යම්කිසි කෙනෙකුට සත්‍ය පාරමිතාවේ පිළිපෙළපින්නතුනි ලස්සන සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. ඕ ඒ විතරක් නෙමෙයි පින්නතද මතක ඇති අනුරාධපුරයේ මිනිස්සෙක් දර කපන්න කලාවකට ගියා. පන්සල් සමාදන් වෙලා ගියේ. පන්සල් සමාදන් වෙලා කලාවට ගිය මේ මිනිස්සයා පිබුරෙක් විසින් හදිසියෙන් කලාවෙදි වෙලා ගත්තා. මතකයිනේ. ඒ වෙලා ගත්තට පස්සේ දැන් පිබුර භාගයට වෙලලා ඉන දක්වා වෙලා පපුව දක්වා වෙනලා. දැන් පොරවත් අතේ ගහන්නත් පුළුවන්. මේ මිනිස්සයට ගහන්න හිතෙන්නේ ඇයි? ගෙදරින් ආවේ අංශය සමාදන් මේ බලන්න කරන සත්‍යක්‍රියාව. මේ මිනිස්සයා සත්‍යක්‍රියාවක් කරනවා මං ගෙදරින් ආවේ පන්සල් සමාදන් වෙලා. ඒ පංචශීලය සත්‍ය නම් මේ පිඹුරා මට කිසිම හිරහැරයක් නොකිරේවා කියලා අදිෂ්ඨාන කළා. ඔන්න බලන්නකෝ ප්‍රතිපත්තියම සත්‍යක්‍රියාව බවට පත් කළා. ඒ නිසා ඕන කෙනෙක්ගේ ජීවිතයක පින්නතුනි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තියක් තියෙනකොට ඒක සත්‍යක්‍රියාව බවට පරිවර්තනය කරන්න පරිවර්තනය කරන්න පුළුවන්. දැන් බලන්නකෝ අර මිනිස්සයාට කලාවේදී කරදරයක් වුණා රැක්ක ප්‍රතිපත්තියක් ඒ තමයි පංචශීල ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තියම සත්‍යක්‍රියාව බවට පත් කළා දැන් අම්ම කෙනෙකුට සිල් අරගෙන ප්‍රාර්ථනාවක් කරනවා කරන්න පුළුවන්. මම මේ අද ගත්ත සීලේ හේතු කොටගෙන මගේ දරුවට ඉක්මන් සුවය ලැබේවා. මොකද ප්‍රතිපත්තිය දවස පුරාවටම ගත්තු සීලයයි. දැන් දරුවා අසනීප වෙලා ඉස්තිරිතාලේ අම්මා සත්‍යක්‍රියාවක් කරනවා දැන්. මම මේ පොය දවසේ ගත්තු සීලේ හේතු කොටගෙන මේ සීලය සත්‍යයි. ඒ සීලයෙන් මගේ මගේ දරුවට ඉක්මන් සුවය ලැබේවා. අන්න බලන්නකෝ ප්‍රතිපත්තියම ඕන වෙලාවක සත්‍ය ක්‍රියාව බවට පින්නතුනි පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදු දේශනාව බොහොම ලස්සනයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පොරොන්දු කඩකිරීමේ කඩකිරීම ගුණයෙන් හීන දීනියන්ගේ ස්වභාවයක්. කවදාවත් පොරොන්දුවක් දුන්නාම ඒක සත්‍ය වචනේ පිළිතලා ඒ වෙලාවට ඒක දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා වංචා සහගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මුලින් සිහිපත් කළෙත් ඒකයි. ණයක් ගත්තාම ගන්නකොට කියන්න ඕනේ මං මෙදාට මේ ණය දෙනවා. ඒ සමහරලාට සමහරු ණය ගන්නෙත් බොරු වංචාව කරලා. එයා ගන්නම හොඳට මම මට මෙදාට මෙයාට මේ ණය දෙන්න බෑ කියලා. අදාළ දිනේට ඒ පුජ්‍යලයා එක එක දේවල් කියලා කල් දානවා කියලා කියන්නේ කවදාවත් ඇත්තක් නෙවෙයි. ඒ පුජ්‍යලයා දැන දැනම මේ බොරුව දැන දැනම බොරුව සිද්ධ කරන්නේ. එකක් වංචාව අනිත් එක බොරුව රවට්ටනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඒ වගේ ගුණයන් පින්නතුනේ ඒ වගේ දේවල් කවදාවත් බෝධිසත්වයන් වහන්සේලාට තියා සාමාන්‍ය මිනිස්සුයෙකුටවත් කවදාවත් කවදාවත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා බුරුකාරයෙන් කවදාවත් පින්නතුනේ මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාසවත් කරගන්නේ නැහැ. ඒ විශ්වාසවන්තභාවයේ පිහිටා කටයුතු කරන්න තියා ඒ පුජ්‍යලයාගේ යම්කිසි පුංචි හෝවදනක් තියෙනවා නම් ඒ කිසි කෙනෙක් ඒව පිළිගන්නේ නැහැ. ඒ වගේම බුදුහාර බොහොම ලස්සන ගාතාවක් පැහැදිලි කරනවා යේකේච නියත්ති රසා පතව්‍යා සච්ඡං තේසං සාදුතරං රසානං සච්චේ තිතා සමන බ්‍රාහ්මනාච තරන්ති ජාතා මරණස්ස පාරං මේ අදහස තමයි මේ පොළවේ යම් කිසි රසයක් තියෙනවා නම් ඒ සීලම රසයන්ගෙන් උතුම්ම රසය තමයි මොකද්ද සත්‍ය සත්‍ය රසය. ඇත්ත කියන එක තරම් රසයක් මේ ලෝකේ තවත් තවත් නැහැ. ඒක කනට හරි මිහිරී පෙන්නතුනේ. සත්‍යයේ පිහිටියාව සමන බ්‍රාහ්මනාදීන් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොරව පරතරයට පැමිණියා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා හොඳට සිහිපත් කරගන්න පින්නතුනේ මේ වෙසක් සමය තුල තථාගත ලෞතුරා බුදුරජාන් වහන්සේගේ දසපාරමිතා පිළිබඳවයි මේ දේශනා මාලාව පැවැත්වෙන්නේ. අද අපි මේ කෙටියෙන් නමුත් බුදුරජාන් වහන්සේගේ චරිතයත් බෝසත් චරිතයත් මේ සියල්ල අලලා මේ පින්නතුන්ට ශ්‍රීපත්කලේ සත්‍ය පාරමිතාව පිළිබඳව. ඒ නිසා බුදුරජාන් වහන්සේ භික්ෂුවකටවත් මතක් කළේ කවදාවත් අනුම රවටන අදහසින් කිසි දෙයක් මිනිස්සුන්ට කියලා ඒ දේවත් ගන්න හොඳ නැහැ. ඒ තමන්ගේ හිත දන්නවා මගේ මේ මම මේ ඇත්තක් කියලා නෙමෙයි බොරුවක් කියලායි මේ දේ ගන්න කියලා. ඒවා මොනද ඒව සිද්ධ කළා ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ ඉටු වෙන්නේ ඇයි හිත ඇතුළේ එකක් තියාගෙන කවදාවත් ප්‍රාර්ථනා කළාට ඒ සත්‍ය පාරමිතාවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ පාරමිතාවත් පුරුදු කළේ සත්‍ය පාරමී, සත්‍ය උපපාරමී, සත්‍ය පරමත්ත පාරමී. සත්‍ය පාරමී කියලා කියන්නේ සමහර අවස්ථාවලදී Tamanta අලාභිහානි වෙනවයි කියලා හිතාගෙන ඒ සත්‍ය කිව්වොත් තමන්ගේ ධනයට, අමුදරුවන්ට, ඒ වගේම ඥාතිත මිත්‍රාදීන්ට හානියක් වුණත් කමක් නෑ කියලා හිතාගෙන ඒක සත්‍යමයි ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ සත්‍ය උපකාරමීලා කියලා කියන්නේ මගේ ශරීරාවයන් අවයවයන්ට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ශරීරාවයව රැකගන්න කියලා හිතාගෙනවත් කවදාවත් බොරුවක් කියන්න බොරුවක් කියන්න හොඳ නෑ. එතකොට ඒක සත්‍ය උපපාරමිතාවක් බවට පත් වෙනවා. ඊළඟට සත්‍ය પરමර්ථ පාරමිතා කියලා කියන්නේ මගේ ජීවිතයට හානි වුණත් මං කවදාවත් මගේ ජීවිතය රැකගන්න කියලා හිතාගෙනවත් මං කවදාවත් බොරු කියන්නේ නැහැ. එතකොට ඒක પરමර්ථ පාරමිතාවක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කාලේ සත්‍ය පාරමිතාව, සත්‍ය පාරමී, සත්‍ය උපපාරමී, සත්‍ය પરමර්ථ පාරමී වශයෙන් බුදුහාමුදුරුව පූර්ණණය කළා. ඒ නිසාම තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ තා ඉක්මනින් සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්තා. ඉතින් මේ සත්‍යයේ පිහිටා අදිමුත්ත සාමණේරයන් වහන්සේ වගේ ඒ වගේ අපේ බෝසතාණන් වහන්සේ වගේ කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න අපේ බුදුහාමුදුරුව බුදු වෙන තුරාවට මේ සසරේ නොකරපු වැරදි දෙකයි තියෙන්නේ මුලින් සිහිපත් කළාසේ කවදාවත් බුදුහාමුදුරුව බුදු වෙන තුරාවට බොරු කිව්වේ නැහැ කවදාවත් බුදුහාමුදුර බුදු වෙන තරාවට අනුන්ගේ දෙයක් හොරකම් කළේ නෑ. අනිත් අනිත් අකුසල ධර්ම තථාගතයන් වහන්සේගේ අතින් සිද්ධ වෙලා තියෙන නිසා අපි අද ඉගෙන ගත්තේ ලේසි පාසු පාරමිතාවක් නෙවෙයි බුදු වෙන තරාවට නොකරු පරිදි දෙකෙන් එකක්. ඒ තමයි සත්‍ය පාරමිතාව. මේ සත්‍ය පාරමිතාවේ බලයෙන් අප හැම දිනාටමත් ආශිර්වාදයක් වේවා සත්‍ය වචනේ පිටා කටයුතු කරන්නට අප හැම දිනාටම මේ ධර්ම දේශනාව ඉවහල් වේවා උතුම් නිර්වාණාබෝධය සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු ධර්ම දේශනා මාලාවේ දස පාරමිතාවලින් දාව පහදා දෙමින් ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ පානදු ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ